මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නෝගේ සීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि तृतीयाम्पि बुद्धं शरणं गच्छामि तृतीयाम्पि धम्मं शरणं गच्छामि तृतीयाम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 තරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 ඉති බාලෝ විචින්තේති අන්තරායන් බුද්ධති තී තදවත් පින්නතුනේ අනාගත සැලසුම් රාශියක් තුලයි සාමාන්‍යයෙන් ජීවිතයක් ගෙවෙන්නේ ඒ සැලස් ඉෂ්ට කර ගැනීමේ මාර්ග ගැනම හිතනවා මිසක් ඒවාට එන්න පුළුවන් බාධක ගැන හිත යෙදීම බොහෝ විට අඩුයි ඒක නිසාම හදිසි බලාපොරොත්තු කඩවීම් වලින් කෙනෙකුට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ජීවිතයේ යථා තත්ත්වය කල්ැතිව අවබෝධ කරගෙන තිබීම එබඳු අවස්ථාවල ඇති වෙන්න පුළුවන් කම්පන ආදී අඩු කරගන්න උපකාර වෙනවා. අන්න ඒ උපදේශයයි අද අපි මාතු කරගත්තු මේ ගාථාවෙත් ඊට අදාළ කථාන්තරය තුලක් තියෙන්නේ. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවරදී දේශනා කර වදාළේ මහා ධන වාණිජ කියලා නමින් ධර්මයේ හැඳින්වෙන එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙකුටයි. මේ ව්‍යාපාරිකයා රතු වස්ත්‍ර තොගයක් 500ක් කරත්තවල පටවාගෙන බර්නස් නුවර ඉඳලා සවැත් නුවරට වෙළඳාම ආපු කෙනෙක්. ගඟින් ඈතර වෙන්න ලෑස්ති වෙලා හෙට දවසේ ගඟින් ඈතර වෙන්න ඕන කියලා ඉන්න වෙලාවේදී මහා රෑ මේක දැඩි වර්ෂාවක් වහලා ගඟ පිරීලා අත් දවසක්ම ගඟින් නෙගොඩ වෙන්න බැරුව තිබුණා. ඒ අතරේ නුවර වැස්සනොත් නැකත් කෙලි කෙලිමින් කාලය ගත කළා. මේ වෙලෙන්දාට ඒ තමන්ගේ වෙලෙන්දාම් කටයුතු කරගන්නත් බැරි වුණා. ඉතින් මේ වෙලෙන්දා කල්පනා කරනවා දැන් මට ආපහු යන්න ගියත් එතනත් ප්‍රමාදය ඊට වඩා හොඳයි මෙතනම වස්සාන ඍතුවත් හේමන්තේ ඍතුවත් ග්‍රීෂ්ම ඍතුවත් මෙහිම ගත කරලා වෙලෙන්දාම් කටයුතු කරගන්න එක හොඳයි කියලා ඒ සිතිවිල්ලක් මේ වෙලෙන්දාට ඇති වුණා. බුදු පියාණන් වහන්සේ එදා ඒ පිණ්ඩපාතේ වඩින අතරේ මේ වෙලෙන්දා ඒ ස්ථානය දැකලා ඒ වගේම මේ වෙලෙන්දාගේ හිතත් වෙනුණා බුදු පියාණන් වහන්සේට. පෙනිලා මඳ සිනහාවක් පළ කළා. එතකොට අර ධර්මයේ කුතිකුත් අවස්ථාවල් සඳහන් වෙනවා. පිටිපස්සෙන් ආපු ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේ මඳ සිනහාවට හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පේනවාද ආනන්ද මෙන්න මේ මහා ධනවාණිජ කියන මේ වෙලෙන්දා එසේ කිව්වහම දැන් මෙයා හිතනවා අය වර්ෂා ඍතුවත් හේමන්තේ ඍතුවත් ග්‍රීෂ්ම ඍතුවත් මෙහි ගත කරනවා කියලා. එහෙම හිතුවට මොකද මෙයාට පේන්නේ නැත තමන්ගේ ජීවිතයේ තියෙන අන්තරාය. ඒකට ආනන්ද හාමුදුරුවෝ මොකද ස්වාමීනි අන්තරායක් පේනවද කියලා. එසේය කියලා බුදු පියාණන් වහන්සේ වදාලා තව 7 දවසක් විතරක් ජීවත් වෙලා 7 වෙනි දවසේ මාර්යාගේ කටට වැටෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා අර ධර්මයේ නොපතිකුත් අවස්ථාවල සඳහන් වෙන වටිනා ගාථා දෙකකුත් ප්‍රකාශ කළා. එයින් එක ගාථාවක් විශේෂයෙන්ම අපට සිහිපත් කරගත යුතුයි. ඒක විශේෂයෙන් සංඝයා වහන්සේලා සඳහන් දේශනා කළ නමුත් අපි කාටත් උපකාර වෙන ගාථාවක්. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. අපි සිංහලට නැඟුවොත් ගන්න පුළුවන්. කළ යුතු කිස කරව අදම මරණය විය හැකි නොහෙටම නැහැ නොව කළ හැකි givisuma මහසෙන් ඇති මරු සහ එම මායයත් එක්ක givisum කරගන්න බැරි නිසා කරන්න තියෙන දේ අදම කරගන්න ඕනේ කියන ඒ ගාථාව බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආරේ කරුණාව නිසා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් මම ගිහිල්ලා එහෙනම් මේ කාරණය ඒ වෙනඳට කියන්නද කියලා. බුදු පියාණන් වහන්සේ අවසර දුන්නා හොඳයි එහෙනම් ඒ ගැන විශ්වාසය ඇතිව යන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වෙලෙන්දා කූඩාරම් ගහගෙන ඉන්න තැන පින්ඩ පාතේ වැඩියා. වෙලෙන්දක් පින්ඩ පාතේ පූජා කරාට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා කොච්චර කාලයක් උපාසකුන් නැහැ මේ ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා. එතකොට කිව්වා මම මෙන්න මෙහෙම අදහස් කරගෙන ඉන්නවා මම ඈත ඉඳලා මේ වෙලඳාමේ ආවේ. ආපහු යානයකින් ඒක ප්‍රමාදයක් වෙන නිසා මෙහිම නැවතිලා අවුරුද්ද පුරා වෙනදාම් කරන්න ඕන කියලා හිතුණාය කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන උපාසකය ජීවිතය පිළිබඳ අන්තරාව කෙනෙකුට දැනගන්න බැරි දෙයක් කොයි වෙලාව වෙනවද කියලා ඒකට මේ වෙනින්ද අහනවා තියනවද එහෙම අන්තරායක් ස්වාමීනි කියලා එසේය සද්දිනක් තුල අන්තරාය තියෙනවා කියලා කිව්වා. කොට එයින් යම් සංවේගයක් ඇති කරගෙන මේ වෙලෙන්දා බුදු පියාණන් ප්‍රමුඛයේ සංඝයා වහන්සේලාට දානයට ආරාධනා කළා. හත් දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානය පූජා කරලා අවසානයේදී බුදු පියාණන් වහන්සේ අනුමෝදනා බණක් දේශනා කළා. ඒ අනුමෝදනාවට අදාළ ගාථාව තමයි අපි අර කලින් ප්‍රකාශ කළේ බුදු පියාණන් වහන්සේ වදාලා ඒ උපාසකය කෙනෙකුට මේ විදියට සැලැස්මවල් හදාගෙන ඉන්න බෑ මම අසුවල් කාලේ අසුවල් තැන අසුවල් වර්ෂා කාලේ මෙතන ඉන්නවා අසුවල් සීතල කාලේ මෙතන සිටිනවා ග්‍රීෂ්ම කාලේ මෙතන සිටිනවා කියලා ඒ විදියට සැලසුම් හදාගෙන හිටීමට අවස්ථාවක් නැහැ අතරතුර කොයි විදිය ජීවිතාන්තරායක් වෙනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා පඬිතයා නුවණැති පුද්ගලයා ඒ වගේ දේවල් වලට නෙවෙයි හිත යොදන්නේ. තමන්ගේ ජීවිතයට ඇති අන්තරාය ගැනයි කියලා ඒ දේශනාවක් පවත්වලා ඒ කාරණය අකුලා දක්වන ගාථාව තමයි අපි අර මුලින් මතක් කළේ. ඉද වස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු. ඉති බාලෝ විචින්තේති අන්තරායන් නබුජ්ජති. මම මෙතන වර්ෂා කාලයේ ගත කරනවා මෙතන සීත කාලයේ ගත කරනවා. මෙතන ග්‍රීෂ්ම කාලයේ ගත කරනවා කියලා බාලයා මෝඩයා හිතාගෙන ඉන්නවා. සැලසුම් කරනවා. අන්තරායන් නබුජ්ජති. නමුත් Tamanට අතරතුර එන්න පුළුවන් අන්තරාව ගැන අවබෝධයක් නැත. දැනගන්න ගැන අවබෝධයක් නැත. මේ දේශනාව අහලා අර මහා ධන වාණිජ කියලා හැඳින්වෙන ව්‍යාපාරිකයා සුවාන් ඵලයටපත් වුණා කියලා කියවෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආපසු වැඩම කරනකොට පසු ගමන් කරලා ඇවිල්ලා මට ටිකක් හිසරිදෙනවා වගේ කියලා ඇවිත් හාන්සි වුණා ඇඳේ. ඒ හාන්සි වුණා නැගිට්ටේ තුසිත භාවනේ. ඒ අන්තිම නිින්ද. නිින්දෙදිම කාලක්‍රියා කළා තුසිත භාවනයේ උපන් බවයි. ඒ විදිහටයි දේශනාව අවසන් වන්නේ. ඒ කථාන්තරය. මේක තුලින් අපට හිතා ගන්න පුළුවනි. අර මේ ගාථාවේ කියන වගේම ඒ බුදු පියාණන් වහන්සේට පෙනුණා අර ව්‍යාපාරිකයාගේ සැලැස්මේ යම්කිසි අඩුපාඩුවක්. ඒ සැලැස්ම වල ගහගත්තට මොකද අන්න අතරතුර එන මරණය දැක්කේ නැහැ. ඒ කාරණේ මතක් කරන්නයි එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කරුණාවෙන් එතනට වැඩම කළේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ ව්‍යාපාරිකයාගේ යම් බලාපොරොත්තු තියෙනවා නම් සැපය පිළිබඳ ඒක ඉෂ්ට කරගන්න උපකාර වෙන ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න අවස්ථාව සැලසුණා. පැරණන්ගේ ගාථාවක් තියෙනවා ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධීයරේ. සුඛං ච න විනා ධම්මං. තස්මා ධම්ම පරෝ භව. හැම සත්වයින්ගේම ව්‍යාපාර සැප සඳහායි යෙදෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ධර්මයෙන් තොර සැපයක් නම් නැත. ඒක නිසා ධර්මයට ලැබිව කටයුතු කරන්න ආදර්ශ පාඩයක් තියෙනවා. දැන් මෙතනත් අපිට හිතා ගන්න තියෙන්නේ ඒ ව්‍යාපාරිකයට අවසාන වශයෙන් පිළිහිටුනේ ධර්මයක්. එතන ව්‍යාපාර කියන එකේ ගැඹුරු අර්ථය බැලුවාම ව්‍යාපාර කියන්නේ නිරත වීම, යෙදී සිටීම, වෙනද ව්‍යාපාරයක් හෝවා, වෙන ව්‍යාපාරයක් හෝවා, සත්වයා යම්කිසි දෙයක නිරත වෙනවා නම් ඒ නිරත වෙන්නේ සැප බලාපොරොත්තු වෙන. ඒකට සැපය කියන එක බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්මයෙන් තොර සැපතක් නැහැ. විශේෂයෙන්ම මේ ලෞකික වශයෙන් හිතන සැපට වඩා ඊ타මාත්ම උතුම් සැප ධර්මානුකූලව ධර්මයට ලැබීම තුලින් ලබා ගන්න පුළුවන් බව. ඒ නිසා ඒ කාරණය ගැන වඩාත් අප්‍රමාද වෙන්න ඕනේ. එක් අවස්ථාවක මේ අප්‍රමාද වීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට අවවාද කළ කථාන්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා පොහොය දවසක බුදු පියාණන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාම වැඩවසන අවස්ථාවේ ශාක්‍යයන් බුදු පියාණන් වහන්සේ දකින්නට ආවා. බුදු පියාණන් වහන්සේ අහනවා ශාක්‍යයනි පොහොය අටසිල් රකින්නවාද කියලා. අපි ඇතැම් දවසක පොහොයට සිල් රකින්නවා ඇතැම් දවසක නැහැ කියලා පිළිතුරු දුන්නා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මේ තරම් ශෝක භය මරණ භය සහිත ජීවිතයක අපි ඇතැම් දවසක පොහොයට සිල් රකින්නවා ඇතැම් දවසක රකින්නේ නැහැ කියලා කියන කියමන සාක්කේනි නුඹලාගේ ලොකු නොලැබීමක් ලොකු අවාසනාවක් බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළේ නැහැ ආ ඉඳ හිටලවත් ඒක කරන එක ලොකු දෙයක් කියලා. ඒ වෙනුවට කිව්වේ අන්න අර ඉඳ හිටලා කියන එකට ඒක දෝෂයක් වශයෙන් පෙන්නවා. මේ තරම් ශෝක භය මරණ භය සහිත ජීවිතයක අපි ඉඳ හිටලා මේ හිතුනොත් මේක කරනවා හිතුනොත් නකර ඉන්නවා කියලා ඒ කියම බොහොම අලාභයක් කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන මේ ධර්මයෙන් ලැබිය හැකි සැනසීම. මොකද ශාක්‍යයන් හිතන්නේ යම්කිසි කෙනෙක් තමන් කරන කර්මාන්තයකින් කුසලයට නොවැටි අඩකහමනුවක් උපයා ගන්නවා දවසකට. ඒ තැනැත්තා පිළිබඳව මොකද හිතන්නේ? ඒ තැනැත්තා දක්ෂ උත්හාන වීරිය ඇති කෙනෙක් කියලා කියනවද? එසේ ස්වාමී. ඊළඟට බුදු පියාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් අහන. ඒ වගේ එක කහවණුවක් ලබා ගන්නවා නම් කහවණු දෙකක්, තුනක්, හතරක්, 10ක් ওই විදිහට අහගෙන යනවා. එහෙම එකට මේ 100 කියලා කියනවා. ඊළඟට අන්නේ පුරුෂයා යම් අවස්ථාවක ඒ විදිහට දවසක් පාසා කහවණු 100ක් 1000ක් ලබාගෙන එයින් හැකි පමණක් ඉතුරු කරගෙන මහා භෝග සම්පත්තියක් ධන සම්පත්තියක් රැස් කරගන්නවා. ඒ රැස් කරගත්තු ධනය උපකාර කරගෙන ඒ පුද්ගලයා එක රැයක් හෝ එක දවාලා එක අඩරයක් හෝ එක දවාලා එක අඩ දවාලා ඒකාන්ත සුඛයෙන් යුක්තව තනිකර සැපයෙන් යුක්තව වාසය කරනවාද වාසය කරන්න පුළුවන් දච්චර මේ භෝග සම්පත්තියක් ලබාගෙන නැත ස්වාමීනි කියලා. මොකද කියලා ඇහුවාම කියනවා ස්වාමීනි මේ කාමයාස්තුන් කියන જાති අනිත්‍යයි. හිස් මේවා කෙනෙක් මුලා කරන සුළු දේවල්. දිනන්නේ ශාකීන්ටමත් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේට කාසු කරන තමන්ගේ ධර්මය තුලින් සැපිය ලබා ගන්න ආකාරය. ශාක්‍යයනි දැන් මගේ ශාසනයේ යම් ශ්‍රාවකයෙකුට මම උපදෙස් දෙන ආකාරයට ඒ ශ්‍රාවකයා අවුරුදු 10ක් ඒ අනුව පිළිපැද්දොත් ඒ තැනැත්තට පුළුවන් අවුරුදු 100ක් දහසක් ලක්ෂයක් ඒකාන්ත සැපයෙන් වාසය කරන්න. කොහොමද? ඒක තේරුම් කරන්නේ සකදාගාමි, අනාගාමි, සෝවාන් ආදී ඒ මාර්ගඵල ලබලා සුගතිගාමි වෙලා. ධානා සහිතව නම් බ්‍රහ්ම ලෝකෙත් උපදින්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදිලා වර්ෂ 10000 ගණක් සැප ලබනවා අර බුදු පියාණන් වහන්සේ දක්වපු ප්‍රතිපත්ති තුල. අච්චර අර භෝගස්කන්ධයක් ලබාගෙනත් එක රැයක් එක දවාලක් ඒකාන්ත සැපෙන් ඉන්න බෑ. නමුත් මේ ශාසනික ප්‍රතිපත්තිය රැකලා දස අවුරුද්දක් බුදු පියාණන් වහන්සේගේ උපදෙස් අනුව අන්න දීර්ඝ කාලයක් අර විදිහට සුගති සැප විඳිනවා. එතන කියලා නැවැත්තුවේ නෑ බුදු පියාණන් වහන්සේ ළඟට ප්‍රකාශ කරනවා. ශාක්‍යයනි යම් කෙනෙක් දස වර්ෂයක් තිබියේවා අවුරුදු 10ක් අවුරුදු 9ක් අවුරුදු 8ක් 7ක් 6ක් 5ක් 4ක් කොහොම කියාගෙන ගිහිල්ලා ඊළඟට එක වර්ෂයක් ඊනාට කියනවා මාස මාස 10ක් 9ක් 8ක් ওই විදිහට ගණන් බස්සගෙන ගිහිල්ලා අඩ මාසක් උනත් මේ මා කියන හැටියට පිළිපැද්දොත් ඒ තැනත්තට අර විදියට අවුරුදු 10000 ගණන් ලක්ෂ ගණන් ජීවත් වෙන්න පුළුවන්. එතන ඊළඟට කියනවා එපමණක් නෙවෙයි 10 දවසක් මා කියන හැටියට ජීවත් වෙනවා. 9 දවසක්, 8 දවසක්. ඊළඟට අන්තිමට කියන්නේ කොහොමද? අඩ දවසක් අඩ රැයක්. එහෙම නැත්නම් අඩ රැයක් අඩ දවසක්. එතන අන්න හරියටම උපෝසත කාරණයට සම්බන්ධ කරලා ඉන්නේ. මේ උපෝසත මේ පොයේ වස් රකින්නකොට ඒ අතීතයේ මේ අද ඉමංච රත්ත්‍ින් ඉමංච දිවසන් අද මේ රාත්‍රිය අද මේ දවස මම මේ රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට ලංව ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරන ගතියක් තියෙනවනේ. ඒක අනුවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ විදිහට එක රැයක් එක දවාලක් පවා මා කියන හැටියට පිළිපැද්දොත් ඒ තැනත්තාට පුළුවන් අර තරම් වර්ෂ 10000 ලක්ෂ ගණනක් ඒකාන්ත සැපයෙන් ජීවත් වෙන්න කියලා. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසන ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රකාශ කරාට පස්සේ අර ශාකයෙන් කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපි හැමදාම උපෝසත පොහේ අටසිල් ලකින්න. ඔන්න ඒ එතකොට ශාසනික ගුණ ධර්ම පිළිබඳ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන්ම අර වෙලෙන්දා උත්සාහවත් කිරීම තුලින් වෙලෙන්දා ධර්මයට නැඹුරු වුණා. නැඹුරු වුණේ මොකද? සංවේගය නිසා. අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ. මරණය පිළිබඳ සංවේගය ඇති අවස්ථාවේ තමයි ධර්මයට යොමු වෙන්නේ. හත් දවසක් තුල අන්තරාය සහිතයි කියලා කිව්වහම මේ වෙලෙන්දා කල්පනා කළා දැන් ඉතින් ඩම්පින් කරන්න ඕන කියලා ඊළඟට අර බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කළා. ඒ ආරාධනා කළ ඒ කාලය තුල අපිට හිතා ගන්න තියෙන්නේ තමා තුළ දිනු කරගත්තු ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම පිහිට කරගෙන ඒ වගේම අර සංවේගයත් සංවේගය කියලා කියන්නේ මරණ සතියයි එතන තියෙන්නේ. හිත තුළ අර සතිය තුල ගත කරන්නේ නැත්තේ මරණ සතිය. අර වෙලෙන්දා අර සතියක් ගෙවන්නේ නැත්තේ මරණ සතියෙන්. එතන පළමුවෙන් අපි සතිය කිව්වේ දවස් 7, දෙවෙනුව සතිය කිව්වේ සිහිය. මරණ සති කියන්නේ මරණය අනුමුතිය සිහියනේ. කොයි වෙලාවෙ මරණය වෙනවද කියලා දන්නේ නැති එකනේ. ඒක උපකාර වෙනවා වෙලෙන්දාට ඒක භාවනාවක්ම වෙනවා. ඒ භාවනාව නිවනට ඊටාම ළඟයි. මොකද නිවන කියලා කියන්නේ සියල්ල අතහැරීමනේ. සියල්ල අතහැරීම කියන එක අපි කැමති වුණත් නැතත් මරණය එක කරන්න වෙනවා. ඒක හදිසියෙන් ආවොත් අපි ඒකට සූදානම් නැහැ. අපි යන තැනට ගෙනියන්න දේවල් අල්ලගෙන බදාගෙන ඉන්නකොට ඒවා එක්ක අරගෙන යන්න බෑ කවදාවත්. නමුත් ඒවා අතහරින්න හිතෙන් අතහරින්න පුළුවන් ශක්තිය ඇති වෙනවා මරණ සතියත් නිතර වඩනකොට. එතකොට අර වෙලෙන්ද සෝවාන් වෙන්න ඇත්තේ අපිට හිතා ගන්න තියෙන්නේ ඒ ලෝකෝත්තර தත්ත්වය ලබා ගන්න උපකාර වුණේ හිත තුල මරණ සතියෙන් නැති වුණු මරණය පිළිබඳ එහෙම නැත්නම් අන්තරාව පිළිබඳ සංවේගයෙන් මරණ සතිය කියන භාවනාව තුලින් බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් දානමාන ආදී කටයුතු කිරීම තුලින් නැති කරගත්තු ශ්‍රද්ධාදී ගුණ ධර්ම ඒ හැම එකක්ම උපකාර කරගෙනයි ඒ වෙලෙන්දා නිදාපි විදියක් වගේ අර නින්දට වැටිලා නින්දෙන්ම කාලක්‍රියා කළා තුසිත භවනේ උපන්නා කියන්නේ එහෙම නොකරනම් ඒ වෙලෙන්ද කොතෙන්ටද යන්නේ? ඉතින් ඊළඟට අනිත් පැත්ත අපි හිතලා බලමු. එහෙම එකක් නැත්නම් සාමාන්‍යයෙන් ලෝකයේ දිහා බලනකොට සැලැස්මවල් පිට සැලැස්මවල් හදාගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඇත්ත වශයෙන් මේ කාලය ගැන හිතනවා නම් නොයිකුත් විදිහේ කාල විපත්ති ඇති යුගයක දැන් අතීතයේ බෞද්ධයින් අතර චාරිත්‍රයක් තිබුණා නෑ ගෙදරක හිතවතුන් හමු වෙන්න එහෙම ගියාම ගිහින් එන්නම් කියලා කියනවා. දැන් ගිහින් එන්නම් කියන්නත් බැරි තරමට මාර්ග අනතුරු බහුලයි. ඒ තරමට කොයි වෙලාවෙ කොතනකදී මරණය එනවද කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන් අර ව්‍යාපාරිකයට පමණක් නෙවෙයි අපි කාටත් ඇත්ත වශයෙන් ඉන්න සිද්ධ වෙන්නේ ආසන්න සිතේ. ආසන්න සිත කියලා කියන්නේ පින්නතුනි දැන් මේ පින්නතුණුත් අහලා ඇති මැරෙන කෙනෙකුගේ නැවත උත්පත්තිය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම යම්කිසි ගරුක කර්ම කියලා තියෙනවා ආනන්තරීය පාප කර්මයක් එහෙම කරලා තියෙනවා නම් ආයි වෙනස් කරන්න බෑ අපායටමයි යන්නේ. එහෙම ගරුක කර්මයක් නැතිනම් ඊළඟට ඉදිරිපත් වෙන්නේ ආසන්න කර්මය. මරණාසන්නව කරපු කර්මය. ඒක මරණාසන්නව කරපු කර්මය කියලා කියන්නේ මරණාසන්න අවස්ථාවේ ඇති වෙන චේතනාවනේ. ඒක සමහර විට අතීතයේ කරන ලද එකක් සිහිවීමක් වෙන්නත් බැරි නෑ. එහෙම නැත්නම් ඒ අවස්ථාවෙම කළ එකක්. දැන් මෙතන 7 දවසක් තිස්සේ දන් දුන්න නිසා ඒක ආසන්න සිත හැටියට අර වෙලෙන්දට ව්‍යාපාරිකයට උපකාර වුණා. ඒක නිසාම තමයි තුසිත භවණි උපන්නේ. ඒ නිසා අර ආසන්න සිතෙන් ජීවත් වීම කාටත් ගැළවීමට හොඳයි. ඇතැම් විට අර විදිහේ බරපතල කර්මයක් තියෙනවා නම් මව මරලා පියා මරලා හැම තියෙනවා නම් ඒවයින් බේරෙන්න බැරි බව ඇත්ත. නමුත් සාමාන්‍ය වශයෙන් බලනකොට ආසන්න සිත කෙනෙකුගේ ඒකට තමයි ඔය බොහෝ විට අහන්න ලැබෙන්නේ ඔය සංඝයා වහන්සේලා ගෙන්නවන්නේ අවසාන අවස්ථාවේ පිරිත් කියන්න බණ කියන්න. ඒ වෙලාවේ හිත හරි ගස්සන්න බලනවා. ඒ ධර්මතාව අපි මෙතෙන්දි මතු කර ගන්න ඕන. ඒ බුදු පියාණන් වහන්සේ මෙතන මතු කරලා දුන්නේ අන්න කෙනෙකුගේ අවසාන සිත සකස් කරගත්තොත් ඒක ඊළඟ භවයට ඉතාමත්ම උපකාර වෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකේ නම් එහෙම නෙවෙයි ව්‍යාපාරිකයෙක් ලෝකයේ දිහා බලන්නේ. මරණය කියන එක Tamanට අයිති නැති දෙයක් හැටියට අජරාමර හැටියට වගේ ඒ ධනය ආදී රැස් කිරීමේ ධාර්මිකව හෝ අධාර්මිකව හෝ ඒ විදිහේ සංකල්පයකුයි ලෝකයා තුල තිබෙන්නේ. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන. දැන් බුදු පියාණන් වහන්සේ නම් දක්වලා තියෙනවා ගිහි පින්වතාට මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා සම්‍යක් ආජීවය අනුව ජීවත් වෙන්න කියලා. දැන් මේ අවස්ථාවෙත් අපි මේ ආජීවට්ඨම ශීලයෙන් අවසාන ශික්ෂාපදයේ කිව්වේ මිත්‍යා ආජීවා කියලා. ඒ මිත්‍යා ආජීවයෙන් වෙන්වීම. නමුත් මේ කාලේ බොහෝ විට උගතුන් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ආජීවය පිළිබඳ කාරණයට වඩා ඉහළින් තියන්නේ මිත්‍යා දෘෂ්ටික පඬිවරුන් බටහිර පඬිවරුන් ඉදිරිපත් කර ආර්ථික මූලධර්ම අනුව ගිහිච්ච අර්ථ ක්‍රමයක් ජීවිකාවක් ඒ ජීවිකාවටයි තැන දෙන්නේ මේ එකොටින්ම කියතොත් මිත්‍යා ආජීවයයි බොහෝ විට පහසුවෙන් ධනෙ උපයා ගන්න පුළුවන් නම් ඉක්මනින් ධනෙ රැස් කර ගන්න පුළුවන් නම් ඒ සතුන් මැරීම ඊළඟට තව නොයෙකුත් වංක විදියේ ක්‍රියා වසවිස වෙන දාම් මද්ද්‍රව්‍ය වෙන දාම් ඕවායින් තමයි පහසුවෙන්ම ධනෙ රැස් කර ගන්න පුළුවන් ආදායම් ලැබෙනවා නම් කිසි පාඩුවක් නැහැ. ඒක තමයි දියුණුව කියලා කියන්නේ ප්‍රගතිය කියලා කියන්නේ. ඒ විදිහේ සංකල්පයක් දැන් බොහෝ දෙනා තුල තියෙනවා. යටත් පිරිසෙන් කාල විසණයක් වෙලා විනාශ වුණු අවස්ථාවේදී බොහෝ අය කල්පනා කරන්නේ පුනරුත්ථාපනය කියලා හිතන්නේ අන්න අර කරපු වැරදි ටිකම ආයෙත් මතු කරලා දීමයි පුනරුත්ථාපනය කියලා කියන්නේ. බුද්ධ වචනේ පැත්තකට දාලා. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ ලෝකයේ තියෙනවා යම්කිසි පාඩම් ඉගැන්වීම් ක්‍රමයක්. දැන් ඔය දැන් මේ පින්වතුනොත් ဒ ුතියම්පි තතියම්පි කියලා ඔය සරණ ගමන පාඨය කියනවා. ඒ වගේම දැන් ඔය සංඝයා වහන්සේලාට අයිති විනය පිටකේ සංඝාධිකරණවල යම් යම් යෝජනා ඉදිරිපත් කිරීමේදී තුන් වරක් කියවනවා. ဒ ුතියම්පි තතියම්පි කියලා. රාජ්‍යපාලන රාජ්‍යතන්ත්‍රයේ තියෙනවා පනතක් තුන් වරක් කියවන සිරිතක්. එපමණක් නෙවෙයි වෙන්දේසියේදී ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා කියනවා. ওই විදිහට තුන් වරක් කියන පිළිතක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අපි හිතමු මේ ස්වභාව ධර්මය කියන එක මවක් කියලා. ඉතින් සෝබාදහම් මාතාවත් යම්කිසි වෙන්දේසියක ඈවරයි දෑවරයි කියලා ඉන්න අවස්ථාවක් මේක. ඈවරයි දෑවරයි කියලා කිව්වේ මොකටද? මේ පින්නතුන් අහලා තියෙනවා මේ අතීතයේ ඉඳලා මේ දිවයින හඳුන්වන්නේ ධර්මද්වීපය හඳුන්වන්නේ පෙරදිග සාගරයේ මුතු ඇටය හැටියට. මේ මුතු ඇටයට වටිනාකම ලැබුණේ ඒ බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් මේ පින්නතුන් ඔය වඳින පුදන අටම ස්ථාන සොළොස්ම ස්ථාන තුලින් තමයි මේ දිවයින මුතු ඇටයක්. එතකොට මෙන්න මේ මුතු ඇටයයි මෙන්න මේ සෝබාදහම් මෑණියන් වෙන්දේසි කරන්න ලෑස්ති වෙන්නේ. තාම ඇහෙන්නේ අන්න අර යක්ෂ රාක්ෂසයින්ගේ ඉල්ලුම්. මේ මුතු ඇටේ නියම වටිනාකම ඇහෙන්නේ නැහැ. එතකොට මේ නියම වටිනාකම අනුව ජීවිතය පවත්වමින් ඒ වටිනාකම අනුව මුතු ඇටය ඉල්ලුවේ නැත්නම් තුන් යාවරේ කියනකොට මේ මුළු මහත් දිවයිනම සුනාමි රැල්ලකින් යට වෙනවා ඇති. ඒක පොඩි දෙයක්. මොකද ඊට සම්බන්ධ යම් කිසි සිද්ධියක් තිබෙනවා. ජාතක පොතේ සඳහන් වෙන ජාතක කතාවකුත් බොහෝ දෙනා දක්වනවා. ඊට අමතරව දැන් මේ විද්‍යාත්මක වශයෙන් පිළිගත්තු කියලා හිතන්න පුළුවන් දේකුත් මතුවෙනවා. මීට අශත වර්ෂයකට පමණ කලින් එඩ්ගා කේසි නමින් ඇමරිකාවේ හිටියා මිනිහෙක් එක මහත්මයෙක් කතෝලිකයෙක් නමුත් වශී නිද්‍රාවකටපත් වෙලා අතීත ජීවිත පෙනෙන තමන්ගේ පමණක් නෙවෙයි අනිත් අයගේ ජීවිත පෙනෙන කර්මය කියන වචනේ දිනදා ජීවිතේ නොදන්න කර්මය කියන වචනය තුලින් මේ යම් යම් ධර්මතාවන් අතීතය පිළිබඳ දේවල් ප්‍රකාශ කර තැනැත්තේ. ඒ තැනැත්තා ප්‍රකාශ කළ එක කියමනක තියෙනවා මීට වර්ෂ දහස් ගණනකට උඩදී ඇට්ලාන්ටික් සාගරයේ ඇට්ලාන්ටිස් කියන මහා ද්වීපයක්. ඒ මහා ද්වීපයේ මිනිසෙයින්ගේ වැරදි ජීවිකා ක්‍රම නිසා මුහුදට යට වෙලා මුහුදුපත් වුණා කියලා එහෙම පිටින්ම ගිලී ගියා කියලා. ඉතින් අපට මෙන්න මේ මුතු වැටේ ගැන කියන්න තියෙනෙත් ඒකයි. දැන් එතකොට අර මේක වෙන්දේසි කිරීමේදී වැඩිපුර ඇහෙන්නේ නොවටන ඉල්ලේ මේකේ නියම වටිනාකමට අනුව නියම බෞද්ධ වටිනාකම් අනුවට සම්‍යක් ආජීවයට මුල් තැන දීලා මේ දෙවෙයින ආරක්ෂා වෙන විදියට මේ මුතු ඇටේ වටිනාකම කියන්න ඉදිරිපත් වෙන කෙනෙක් නැති වගේ. ඒ වෙනුවට අර පුනරුත්ථාපනය නමින් හැඳින්වෙන්නේ මිත්‍යා ආජීවයම නැවත මතු කරලා ඊළඟ රැල්ලට යට වෙන්න. ওই විදිහේ තත්වයක් තියෙන්නේ. ඒක කියන්න වෙන්නේ මොකද? ඔන්න දැන් අපි මේක චාරිත්‍රාක් වශයෙන් දෙන ශික්ෂාපදයක් නෙවෙයි මිත්‍යා ආදීවෙන් වැළකීම කියන එක. අපි කනුවනින් කල්පනා කරන්න ඕන. එතකොට මේක කල්පනා කරන්න අපට සංකේතයක් හැටියට තමයි ඒ තරම් මේ ප්‍රබල රැල්ලකටත් ඔරොත්තු දුන්න අර පිළිම වහන්සේලා. අපට යම්කිසි නිහඬ බණක් කියනවා. ලෝකයේ සනාතන වටිනාකම් මොනවද කියලා. ඒක අපි අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කර ගැනීම තුලින් තමයි අන්න ආර්ථික මූලධර්ම වලින් මොනවා කිව්වත් මේ රට නගා සිටුවීම කියලා කියන්නේ අර කරපු වැරදිම ආයිත් මතු කරගෙන ඒක තුල මිනිස්සේ නොමගට අධර්මයට මිත්‍යා ආජීවයට නැඹුරු කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. කළ වැරද වටහාගෙන ඒ වැරදි හරියස්සගෙන ජීවිකාවන් මිත්‍යා ආජීවයේ සම්‍යක් ආජීවයේ පැත්තට හරවන්න යම් ධෛර්යයක් වචනයකින් හරි උදව්වක් දෙනවනම් අන්න ඒ තැනත්තා තමයි මුතු ඇටේ නියම වටිනාකම ලෝකයට කියාපාන. එතකොට ඒ අපි මේ වැඩි ඉංගියෙන් වගේ කියන එක මේ පින්නතුන් ගැඹුරින් තේරුම් ගන්න ඕන. මේ බුද්ධ කාලයෙන් අපි පටන් ගත්තත් අපි මේ අද ජීවත් වෙන යුගය ගැන හිතන්න ඕන. එතකොට මේ වයින් යම් යම් නිතර කතා කරන්නට ඇහෙනවා. මේ ලෝකයේ මහා ආශ්චර්යවත් දේවල් හැටියට මේ තරම් විසණයකින් අර පිළිම වහන්සේලා ඉතිරුනේ මොකද කියලා. උන්වහන්සේලා යම් නිහඬ බණක් කියනවා. මොකද්ද ඒ? මේ ලෝකයේ තියෙන සංකේත සනාතන ඒ ධර්මය පෙන්눔 කරන සංකේත වල තමයි නියම වටිනාකම තියෙන්නේ. නමුත් අපි ආර්ථික මූලධර්මානුව බලනවනම් ඒවාට තැනක් නැහැ. ඒවා පමණක් නෙවෙයි අපි මේ බොහොම ශ්‍රද්ධාවෙන් වඳින පුචෛත්‍ය ආදී පිළිබඳව ආර්ථික මූලධර්මානුව නම් බලන්න තියෙන්නේ ඒවා තක්සේරු කරන්න ඒවායේ තියෙන gadol ගණනන්නේ. ඒ gadol වලින් කොච්චර ගෙවල් නැති අයට ගෙවල් හදන්න පුළුවන්ද? එහෙම පුළුවන්කම තියෙද්දි මේවා ගොඩ ගහලා තියෙන්නේ මොකද? ඔන්න ඒ විදිහේ තර්කවලට පවා ආර්ථික මූලධර්මයන් වන යනවා. නමුත් අර ලෝකයාගේ ඒ සිත් සතන් පුබුදු කිරීමේ ශක්තිය ඒ ආගමික සිහිවටනවල සංකේතවල ඇති බව ඒ අයට තේරෙන්න. ඒකොට ඒ ටික මතක් කර දෙන්නයි අන්න අර ආශ්චර්යවත් විදියට රැළ පහරවල් වලින් අනිත් දේවල් විනාශ වෙද්දී පිළිම වහන්සේලාදී ආගමික සංකේත ඉතුරු වෙනවා. ඒකෝට ඒ නිහඬ බණක් තේරුම් නොගෙන අපි තවදුරටත් අන්න අර මිත්‍යා ආජීවලට රුකිල් දෙනවා නම් එතෙන්දී දැන් අපි කල්පනා කරනවා අර මහා ධන වාණිජය අර විදියටම ජීවිතය කෙවුවනම් ඒ තැනත්තා කොතන යනවද කියලා දන්නේ නමුත් බුදු පියාණන් වහන්සේ තානන්ද ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා මතු කළා දුන්නේ ජීවිතය පිළිබඳ සංවේගය මතු කළා දීලා නියම වටිනාකම් පෙන්වන්න කළා දුන්නා. සැපේ නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සැපයට උපකාර වෙන්නේ මොකද්ද? ඊළඟට දැන් ලෝකීය ව්‍යාපාරිකයෙක් හැම කෙනෙක්ම ලොකුවට සලකන්නේ Tamanගේ අයවැය පිළිබඳ ඒ ගණන් පොතයි. මේ අයවැය ව්‍යාපාරිකයන්ගේ අයවැය පොත කියන එක මුහුණුවර දෙකක් ඇති එකක්. එක මුහුණුවරක් පෞද්ගලිකව ඒ ආදායම් වියදම් පිළිබඳ පොත. සමහර විට ඒවා ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුවට වෙන මුහුණුවරක්. ඉතින් ඒ විදිහේ අයවැය පොතක් අවසාන මොහොතේ සිහිපත් වුණොත් ඒ තැනැත්තා සමහර විට අපායට යන්නත් ඉඩ තියෙනවා. මොකද දෙවෙනි හතරවෙනි ශික්ෂාපද කෙඩිච්ච වගේ මතක් වෙනවා. එතකොට අවසාන මොහොතේදී සිහිපත් කරගන්න තියෙන්නේ අන්නේ ආයවැය පොත නෙවෙයි, පින් පොත. අතීතයේ රජදරුවන්, යේදුට ගමන රජතුමා ආදී ඒ අවසාන අවස්ථාවේ සිහියට නගාගත්තේ අවසන් සිත අර කියාපු ආසන්න සිත සකස් කර ගැනීමට තමා කළ පින් පොත. එපමණක් නෙවෙයි ඒ රජදරුවන් තමන්ගේ ඒ රජමාලිගා ආදිය ගැන නෙවෙයි සැලකුවේ අර ඒ ඒක නිසා තමයි මේ පින්නතුන් අහලා තියෙන ඉතිහාසයේ සඳහන් විස්තරයක් හැටියට ඒ රුවන්වැලි සාය අවසන් කරගන්න බැරි වුණ නිසා සද්ධාතිස්ස යෝරජතුමා සහෝදරයා ඒ තමන්ගේ මරණාසන්න ඒ සහෝදරයාගේ සිත සකස් කිරීමට රුවන්වැලි සාය අණු රුවක් වගේ සකස් කරලා පෙන්නුවා අර සිත සකස් කරගන්නේ. ඒුණයින් පෙන්නුම් කරනවා අර මේ ආගමික සංකේත තුලින් කෙනෙකුගේ සිත සකස් කරගන්න උපකාර වෙන ආකාරය ව්‍යාපාරිකයෙක් හොයවා නොවේවා. ඒකට අපි මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් ආර්ථික මූලධර්ම අනුව අර කියාපු ධනය ගොඩ ගසා ගැනීම නෙවෙයි අපේ පරමාර්ථය වියුත්තේ මේ දීර්ඝ සංසාරයේ අන්න අර හැම දිනෙක හැම ව්‍යාපාරයකම පරමාර්ථය සැපය නම් ඒ සැපය තියෙන්නේ ධර්මය මුල් කරගෙන. ඒක නිසාම තමයි දැන් මේ පින්නතුන් කොතිකුත් අහලා තියෙනවනේ දාන ආදී පින්කම් කරන පින්නතුන්ට නිතර අහන්න ලැබෙන අනුමෝදනා ගාථාවල කෛරාද ධීරෝ පුඤ්ඤානි යෝනිදි අනුගාමිකෝ තමන් අනුව යන අනුගාමික නිධානයක් වන පින් කරන්න කියලා. එතකොට ධර්මානුකූලව නම් තමන්ගේ නිධානය දාන සීල භාවනාදීන් රැස් කරගන්තු පින් එච්චරයි අරන් යන්නේ. අනිත් ඒවා අනිත් මොන තට්ටු ගොඩ නැගිලි හැදුවත් මොන දේවල් හැදුවත් මරණ අවස්ථාවේ ඒවා ඔක්කොම අතහැරලා යන්න වෙනව පමණක් නෙවෙයි. ගම් වතුරු, තව නොයෙකුත් ගිනි උවදුරු ආදී හැම ඒවායින් පවා ජීවත් වෙන කාලෙදීත් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ තමන්ගේ නිධාන ඒවා තැන්පත් කරපු බැංකු, ඒවා කඩා වැටෙනවා, විනාශ වෙලා යනවා, ගිනි ගන්නවා. නමුත් තමන්ගේ චිත්ත સંතානෙ ඇති කරගත්තනම් අන්න අර අනුගාමික නිධානයේ වශයෙන් පින් දාන සීල භාවනා වශයෙන් දැන් අපි අර කියපු මහා ධන වාණිජය ඒ ව්‍යාපාරිකයා අර හත් දවස තුල රැස් කරගත්තේ ඒ ටික දාන සීල භාවනා දාන ආදී පින්කම් වල යෙදීම තුලින් ධර්ම ජීවිතයක් ගත කරලා ඒන් රැස් කරගත්තු අනුගාමික නිධානය ආරංගියේ මේවා අපට පාඩම් එතකොට පැරණි ධර්ම කතා තුලින් අපි ගන්න ඕනේ අපේ මේ වර්තමාන ජීවිතේ මේ කියාපු ගිහින් එන්නම් කියලා කියන්න බැරි තරම් අවදානම් යුගයේ අපේ ජීවිතවලට ගත යුතු පාඩම් අපි එන් ප්‍රයෝජන ගන්න ඕනේ ඒවා. කොට මේ කියාපු අනුගාමික නිධානය රැස් කිරීම තමයි බෞද්ධ පින්වතාගේ මූලික පරමාර්ථය විය යුත්තේ අනිත් හරිය ජීවිතයක් පවත්වා ගැනීම සඳහා සම්‍යක් ආජීවයෙන් එදිනදා සැප පසුතැවිල්ලකින් තොරව ඒකට කියන්නේ ධර්මයේ සඳහන් වෙන අනවජ්‍ය සුඛ අනවජ්‍ය සුඛ කියලා කියන්නේ වැරදි නැතුව ජීවත් වෙනවා කියන ඒ සැපය. ඒක නැති ව්‍යාපාරිකයට සමාජයට විශාල කෝටිපතියෙක් වෙන්න පුළුවන් අධාර්මිකව ධනය රැස් කරගෙන. ඇතැම් විට ලොකු ලොකු තනතුරුත් ලබා ගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් තේරෙනවා Taman දේශබන්දු වුණත් අන්තිමට කර්ම බන්දු බව. අවසාන මොහොතේ තේරෙනවා Taman කර්ම බන්දු බව. කර්මයේ බුදුහාමුදුරු දක්වලා තියෙන්නේ කම්ම දායාදා කම්ම බන්දු. ඒකට කර්මයයි Tamanගේ දායාද. ඒක නිසා ඒ මිත්‍යා ආජීව ආදී ඒවායින් ඉක්මනින් ධනය ලබා ගන්න පුළුවන් වුණා. අවසානයේ සාංශාරික වශයෙන් බලනකොට තමාගේ පරිහානිය පමණක් නෙවෙයි තමන් ගත කරන සමාජයේ රටේ ඒ ප්‍රදේශයේ මොකද ඒ තුලින් විස කිරීමක් කරන්නේ සමාජයට විස බෙදා හැරීමක් මද්ද්‍රව්‍ය බෙදා හැරීම කියලා කියන්නේ විස බෙදා හැරීමක් වාස විස බෙදා හැරීම කියන්නේ විස බෙදා හැරීමක් මස් මාංශ වෙනදාම් ආදිය තුලින් කරන්නේත් ඒකයි දිව පිනවන්න සත්ව ඝාතනය ඒවට රුකුල් දීමයි. ඉතින් මේවාට අපි ආශිර්වාද කිරීම නොවේ තියෙන්නේ. අපේ උත්සාහ කරන්න ඕනේ මේ මිත්‍යා ආජීවයට නැඹුරු වුණු අය සම්‍යක් ආජීවයට නැඹුරු කරන්න. ඒ තුලින් තමයි යන්න අර මුතු ඇටේ අර කලින් කිව්ව මුතු ඇටේ නියම වටිනාකම මතු කරලා තුන් යාවරයි කියන්න කලින් මෙන්න මේ මුතු ඇටේ බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ අපි කාරණා මෙතෙක් කිව්වේ තම තමන්ගේ ජීවිතයට මේවා ලං කරගන්න ඕන මේ මෑත යුගයේ ඉඳලා විශේෂයෙන්ම ඔය බටහිරින් එන ආර්ථික මූලධර්ම අනුව කල්පනා කරන අය බුද්ධ පියාණන් වහන්සේ දක්වන ඒ ආජීවය පිළිබඳ කාරණා ගැන අවඥාව පළ කරනවා ඒවා ඒවා අගේ තේරුම් අරගෙන නැහැ නමුත් අපි කල්පනා කරන්න ඕන මේ දීර්ඝ සංසාරය තුල අපි මේ බුද්ධ වචනය අහන්නේ නැතුව යනවා නම් තිරිසනුන් වගේ තිරිසනුන්ගේ ජීවිතයට එන්නෙන්නම ලං වෙන්න දැනටම ඒ தත්ත්වය ඇවිල්ලත් වෙන්න පුළුවනි කිසිම ගුණ ධර්මයක් කුසල අකුසල හොඳ නරක පින් පව් ආදී කිසිම තැකීමක් නැතිව පහසු ජීවන ක්‍රම අනුව සොයාගෙන යනවා නම් පහසුම ක්‍රමය තමයි අතීතයේ නොදියුණු ගෝත්‍රිකයන් අතර තිබුණේ. පහසුම අර්ථ ක්‍රමය. මොකක්ද ඒ? එක සැරේටම ප්‍රශ්න දෙකක් විසඳෙනවා. ආහාර ප්‍රශ්නයක් විසඳෙනවා, ජනගහන ප්‍රශ්නයක් විසඳෙනවා. මොකක්ද ඒ? ඔවුනොන් මරාගෙන කෑම. ඒ නොදියුණු ගෝත්‍රිකයන් අතර අතීතයේ තිබුණේ ඒ විදිහේ චාරිත්‍රයක්. යනුත් තිරිසන් ලෝකයේ තියෙනෙත් ඒකයි. එකිනෙකා මරාගෙන කෑම. ඒ විදිහට මරාගෙන කෑම කියන එක කායික වශයෙන් කරන ක්‍රියාවක් පමණක් නෙවෙයි. සිතිනුත් ඒ විදිහට අනිත්‍යය ගොදුරු කරගන්න පුළුවන්. ඊර්ෂාව තුලින් අනිත්‍යය ගොදුරු කරගන්න මහා භයානක අන්දමට අනාර ධර්මයේ නැති තැන්වල කෙරෙනදී ධර්මයේ නැති වෙනකොට ඒ වුණ උන් අතර එක්ක එහෙම නැත්නම් තිරිසන් සතුන් මරාගෙන කනවා ඒවා එළවලු හැටියට සලකලා වෙනම විදිහේ වැරදි සංකල්පනා ඒවා අනුව ගියොත් තව තවත් පරිහානියට යන බව අපි කල්පනා කරගන්න ඕන. එතකොට අපි ජීවන වටිනාකම් අනුව අපි මේ ජීවිතය ගත කරතොත් එතකොට ඒක ලෝකයාටත් ආදර්ශයක් වෙනවා වගේම ඒ ලෝකයාට ශාන්තියක් වෙනවා වගේම තම තමන්ට තමන්ගේ මේ සංසාර ජීවිතය කල්පනා කර බලන්න ඕනේ. දැන් මහා ව්‍යාපාරිකෙන් අනියම් කථාන්තර අහන්න ලැබෙනවා. ඒ වායේ යම් යම් සත්‍යතාවල් තියෙන බවත් අපිට දැනගන්න ලැබෙනවා සමහර අය සමාජයේ යනවනේ පොඩි පොඩි කටකතාන් සමහර ඒවා සත්‍ය සිද්ධි. මෙහෙම කියන්න පුළුවන් අපිට වර්ධවල වටහා ගන්න එපා. දැන් ඔය ගෙවල් වල ඉන්නවා ගෙම්බා කියලා සතේ. මේ ගෙම්බා කියන එක වචනේ හැදිච්ච හැටි අපිට හරියටම කියන්න බෑ. නමුත් ගෙදරට සම්බන්ධයක් තියෙන බව පේනවා. ඇත්ත වශයෙන්ම ගෙම්බෙක් අරගෙන එළියට දැම්මහම ඌ වැටෙන්නේ ගේ දිහා බලාගෙන. කොහොම හරි ටික වෙලාවක් ඉඳලා ආයෙත් එනවා. ඇවිල්ලා කොහෙද ළඟින්? සමාජයට සල්ලි පෙට්ටිය යට. පොත් පෙට්ටියට අල්මාරියක් යට හැංගෙනවා. මොකද ඒ අයිතිකාරය සමාජයට ඒ gederම හිටපු ලොකු ව්‍යාපාරික ඒ ලොකු ධනවතා කෝටිපතියා ටිකක් ලොකුවට ගොම්බෙක් වෙලා ඉන්නේ සමහර විට. නමුත් කදිමට läගලා ඉන්නවා. ගෙවල් සුද්ධ කරනකොට එළියට එනවා. එළියට දැම්මත් ආයෙ එනවා. අන්න ගෙම්බා. ගෙටමයි එන්නේ. ඒ ගෙම්බා ඒවා සීඳ හිටලා අහන්නත් ලැබෙනවා. ඒ නැතත් අපිට ධර්මානුකූලව හිතා ගන්න පුළුවන්. හිත දියුණු කරන්නේ නැතුව ගෙදරවල් වලට ආසාව ධනියට ආසාව ඇතිව මිය ගියා අය ඇතැම් විට ගෙම්බෙක් වෙලා උපදිනවා. ඒ වගේම සතෙක් තමයි ගැරන්ඩියා. මේ ගැරන්ඩියා කියන එකත් ඒකත් නිරුක්ති අනුව බැලුවොත් pāli වචනේ නම් තියෙන්නේ ඝරසප්පෝ කියලා. ඝරසප්පෝ කියලා කියන්නේ ඝර ණය. ඝර ණය ගැරන්ඩියා වෙලා තියෙන බවයි පේන්නේ. ඉතින් මේ ගැරන්ඩියාගේ චරිත තියෙන්නේ ඒකයි. ගැරන්ඩියාත් ගේ ඇතුළට එනවා අයිතිකාරයෙක් වගේ. අර ඒත් ඔය යාල් මරි උඩ අර එමේ රවුම් ගහනවා. පමණක් නෙවෙයි ගෙදර වල් වල ඉන්න බල්ලන් බලලුන් ඔය තමන්ගේ දරුවන් හුරතල් කරන්නේ සමහර විට තමන්ගේම මව්පියන් ගහලා එලවන්නේ මව්පියන් සමහර විට දාන මාන ආදියට උපකාර කරගන්න ගෙවල් දොරවල් ඉසරුව ඉන්න සතුනුත් මව්පියන් සිහිපත් කරලා දාන මාන පවත්වන පින්නතුන් සමහර විට ඒ දානීය අවශ්‍යතා සපයා ගන්න අන්න අර විදිය තිරිසන් ආත්ම ලබාගත්තු Tamanගේ මව්පියනුත් මරණවත් ඇති සමහර විට දන්නේ නැතුව කොයි හැටි හෝ වේවා අන්න ඒ විදිය යුගයක් මේක. අපි කල්පනා කරන්න ඕන මේක අද ඊයේ පමණක් නෙවෙයි බුද්ධ කාලයේ වුණත් ධර්මයෙන් ඈත් වුණාම උන්න විදිය තත්වයක් තියෙන සංසාරේ. කෙනෙක් යන තැන කියන්න බෑ. නියත ගතික වුණේ නැත්නම් දැන් අර කෝටිපති ව්‍යාපාරි කියන අර මහා ධන වාණිජ ඒ කියන ඒ වෙනන් දනම් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ දුගතියකට යන්නෙම නෑ. දිව්‍ය මානුෂ්‍ය සුගතියකම උත්පත්ති. අතන කියන්නේ සුසිත භවණි උපන්නා කියලා. යටත් පිරිසෙන් තමන් අර ආසන්න සිතවත් සකස් කරගන්න නම් එපමණකටවත් උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට එයින් සෑහීමකටපත් වෙන්නේ නැතුව අර තමන් දමලා යන මේ ශාරීරිය පිළිබඳව පමණක් නෙවෙයි මෙන්න මේ වස්තු සම්භාර මේවා ලොකු බරක් මේවායින් ගත යුතු ප්‍රයෝජනෙ නොගෙන එක්කම අසුරුකම තුලින් එහෙම නැත්නම් අධාර්මික ක්‍රියාමාර්ග තුලින් ඒ වාටම ගිජු වෙලා ජීවත් වුණොත් අන්න අර ගෙම්බෙක් වෙලා ගැරන්ඩියෙක් වෙලා තමන්ගේම ගෙදරට එන්න පුළුවන් වෙනවා. නොවා ඉතින් සාංශාරික දිනදා ජීවිතයේ සත්‍ය සිද්ධි සමහර විට ඒ තරම් ප්‍රකට නුණා. ඉතින් අපි කල්පනා කරනවා සංවේගය උපදවා ගන්න ඕන මේ සංසාරයේ தත්ත්වය. ඒක අනුව අපිට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ වටිනාකම් ධර්මමේ වටිනාකම් මතු කර ගන්න ඕන. එදිනදා ජීවිතයේ දැන් අපි මේ සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පොහොය අට සිල් සමාදන් වෙනවා කියන්නේ අර ශාක්‍යයන්ට අර බුදු පියාණන් වහන්සේ මතක් කරලා දුන්නේ ඒකයි. ශාක්‍යයන් කියන්නේ ටිකක් මජ පවුල් වලට අයිති අය. ඒ අය අර අපි ඉඳ හිටලා කොහේ අටසිල් සමාදන් වෙනවා කිව්වහම ආ කොච්චර එකක්ද ඔය වගේ කට්ටියවත් කොහොම සිල් සමාදන් වෙන එක කියලා නැවැත්තුවේ නෑ. ඒක බොහොම ආසනාවක් බොහොම නොලැබීමක් ඉඳ හිටලා විතරක් අපි මේ හිතුනොත් සමාදන් වෙනවා හිතුනොත් සමාදන් වෙන්නේ නෑ කියන. ඒ විදිහටයි බුදු පියාණන් වහන්සේ දැක්. අපි කල්පනා කරන්න ඕනේ. එතකොට නියම වටිනාකම් මොනවද? අතීතයේ බෞද්ධයිනුත් ඒ තමන් කොයි කොයි විදිහේ රැකියාවල් කරත් ජීවිතය ගෙව්වා පොහේ දවසට විශේෂ තැනක් දුන්නා. පොහේ දවසේදී දැන් අර අපි දැන් අවස්ථාවල මතක් කරන ආකාරයට සිත පිරිසුදු කර ගැනීම කියන එක ඉබේ වෙන්නේ නැහැ. උත්සාහයෙන් කළ යුත්තක්. මේ ඇඳුමක් පිරිසුදු කරගන්නත් කොච්චර අමාරුද? මේක තබන් ආදියක් දාලා එහාට මෙහාට කළා හුඟක් මේ අමාරුවෙන් තමයි ඇඳුමක් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේ මේ අපේ හිතේ තියෙන කිලිටු, බැඳෙන කිලිටි ගිහි ජීවිතය තුළ එදිනදා ජීවිතය තුළ ගත කරන ඒ අවිවේකී ජීවිතය තුළ එක රැස් වෙන කිලිටි හොදලා ඇරලා නැවත සිත සකස් කර ගැනීමක් මෙන්න මේ පොහොය අටසිල් සමාදන් වීම තුල තියෙන. මේ පොහොය අටසිල් සමාදන් වීමේ වටිනාකම එහෙමයි. ඊළඟට එදිනෙදා ජීවිතය ගැනත් හිතලා බලන්න ඕන. ඒ දවස් ගත කරන පැය 24 තුල පවා අපි තාක් දුරට ඒ යටත් පිරිසෙන් පංචශීලයේ ගිහට අයිති පංචශීලයේවත් හරියට රැකෙන ආකාරයට ඒක පුළුල්ලන්දමින් කල්පනා කරලා යන්තමින් ගැලවෙන ආකාරයට නෙවෙයි සමහර විට වෙන අඩුවනින් දැන් කාලේ සමහර විට අනියම් විදියට නොයෙකුත් ක්‍රම වලින් වැරද්ද කළත් බේරෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි නුවණින් කල්පනා කරලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට ඒ ශික්ෂාපදේ ගැඹුරින් කල්පනා කරලා ශික්ෂාපදේ රකින්න උත්සාහවත් විය යුතුයි. විශේෂයෙන්ම පොහොය දවසේ අනිත් දවස් වලත්. කොට අර මිත්‍යා ආජීවය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් අපි සඳහන් කළ කාරණාම තමයි ඒ Tamanගේ පංචශීලයට විරුද්ධ යන දෙයක් තියෙනවා නම් ඒක තුල ඇතම් කිට හිතන්න පුළුවන් මත්ස්‍යන් පානය නම් මේ කාටවත් වරදක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ කුසල් අකුසල් හොඳ නරක ගැන ප්‍රකාශ කිරීමේදී මේ දැන් හිතන්න වගේ සමාජය කියලා 아무තු Tamanගෙන් ඈත් වුණු දෙයක් ගැන කතා කළේ නැහැ. සමාජය කියලා කියන්නේ මේ අපි අපිමයි. ඒක වෙනම ලෝකයේ තියෙන 아무තු දෙයක් නෙවෙයි. එතකොට ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ තමාටත් අනුන්ට හිංසා කර දේ තමයි අකුසල හැටියට දැක්. තමාගේ තනුන්ගේ යඟුරු අර්ථයෙන් බලනකොට දූරදර්ශී වශයෙන් බලනවා තමාගේ තනුන්ගේ යහපතට හේතු වන ටිකමයි කුසල් හැටියට දැක්වේ. ඒ න්‍යාය උඩයි බෞද්ධ ආචාර ධර්ම සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒක තුල ආයෙ අලුතෙන් සංශෝධනය කරන්න දෙයක් නැහැ. නමුත් අපි කල්පනා කරනවා අර කෙටි කාලීන සැලසුම් වලට ඉඩ දෙමින් මේ වර්තමාන අර කියාපු විදිහට මිත්‍යා දෘෂ්ටික පරිසරයක් තුල ඇති දැඩි වුණු ඒ පරිසරයක් තුල ඒ යම් යම් ඥානයන් අධ්‍යාපනයන් ලබාගත්තු අය ඉදිරිපත් කරන ආර්ථික මූලධර්ම වලට තැන දුන්නොත් අපිට හිතා ගන්න තියෙන අන්න තිරිසන් තත්වයට අන්තිමට යන්නේ. මොකද පහසු ක්‍රම පහසු ක්‍රම වුණාට ඒත් වශයෙන්ම සමාජ පරිහානියට හේතු වෙනවා. ඒ නිසා අපි අර මෙන්න මේ කතාව ආශ්‍රයෙන් කල්පනා කරගන්න ඕන. අපේ ජීවිතය සකස් කරගන්නට නම් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් තැන තබා ගන්න ඕන. හරි දැක්ම ඇති කරගන්න ඕන. හරි දැක්ම කියලා කියන්නේ අපේ ජීවිතය හැම කෙනෙකුටම යම්කිසි ජීවන දැක්මක් තියෙනවා. බෞද්ධයාට අයිති ජීවන දැක්ම තමයි හොඳ නරක වටහා ගන්න ඕන. හොඳ නරක ඒක තමයි කුසල අකුසල කියලා කියන්නේ. ඒක ඒකාන්තයක් තමයි මේ නැවත උත්පත්තියක් නැහැ ඕන හැටියට ජීවත් වුණාට වරදක් නැහැ කියලා එහෙම කියන අය ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ සංසාරේ ජීවත් වෙන තාක් පින් පව් කුසල් අකුසල් කියලා දෙයක් තියෙනවා. මෞපිය උපස්ථාන ආදී ඒවායේ වටිනාකමක් තියෙනවා. පින් පව් කියලා දෙයක් තියෙනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඒ සම්‍යක් දෘෂ්ටියක් දක්වලා තියෙන එක පැත්තකින්. ඊටත් වඩා ගැඹුරු අන්දමින් දක්වලා තියෙනවා මේ මුළු මහත් සංසාර පැවැත්ම දුකක් හැටියට මේ උපදීම් දිරීම් ලෙඩවීම මරණය ආදී වශයෙන් තිබෙන මේ සංසාරේ දීර්ඝ කාලයක් යන තනිකර දුකක් හැටියට ඒක නිසා බෞද්ධයා අර එදිනදා ජීවිතයේ කුසල අකුසල් පිළිබඳ අවබෝධය පින්පව් පිළිබඳ අවබෝධයෙන් යුක්ත ජීවත් වෙන අතර ඉලක්කය හැටියට තබාගන්නේ මෙන්න මේ දිගින් දිගට යන මේ සංසාර පැවැත්ම කෙලවර කළා ඒ උතුම් නිවන් ලබා ගැනීමයි එතකොට ඒකට උපකාර වෙන්නේ අර කියාපු සම්මිය දෘෂ්ටියෙන් ආරම්භ කරගෙන ඒ අනුව ගිය සම්්‍යක් සංකල්ප කියලා කියන හොඳ හිතවිලි දෘෂ්ටි ආනුවයි Taman ගත්තු දෘෂ්ටි ආනුවයි Tamanට හිතවිලි පහළ වෙන්නේ. ඒ සම්්‍යක් සංකල්ප කියලා කියන හොඳ හිතවිලි ඇති කරගෙන ඒ අනුවම Tamanගේ වචන පාවිච්චි කරමින් ඒ ක්‍රියාදාමය සකස් කරගෙන ජීවිකාවක් බවටම හරවාගෙන ඊළාට ඒ ජීවිකාව සඳහා දරන උත්සාහය තුලින් Taman අර කියාපු සම්්‍යක් ව්‍යායාමය කියන හරි උත්සාහය හරි වීරිය අපේ සිත් තුළ තිබෙන ඒ ශක්තිය උපකාර කරගෙන හරි වීරිය යොදමින් සතිය සමාධිය ඇති කරගෙන තමයි අන්තිමට මේ ලෝකයේ ඒ සංසාරයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒකට අපට උපකාර වෙන්නේ භාවනාවයි. භාවනාව ගැන කියනකොටත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ ශීලය කියන එක පදනම මේ ශීල පදනමින් තොරව බෑ භාවනාවක් කරන්න. මොකද ඒකට හේතුව කය වචන හික්මවා ගත්තේ නැත්නම් ඒ ශීලාදී ගුණ ධර්ම රැක්කේ නැත්නම් ඒතනත්තට පසුතැවිල්ලක් ඇති වෙනවා. අර කියාපු අනවජ්‍ය සුඛය කියන එක නැහැ. නිර්වජ්‍ය සුඛය කියන එක නැහැ. ඒ වෙනුවට පසුතැවිල්ල එනවා. පසුතැවිලි ඇති සිත විසිරෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ ශීලය උඩ සමාධිය ගොඩ නගෙනවා කියන්නේ. තවත් විදිහකට කියනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ මුළු මහත් සංසාරයේම හැමතැනම ඉරෙන මඩ වගුරක් වගේ මඩ වගුරේ අපට බුදු පියාණන් වහන්සේ දක්වනවා කණු පහක් කණු අටක් කණු 10ක් හිටවාගෙන යම්කිසි ශීල අධිෂ්ඨානයක් තුලින් පදනමක් වේදිකාවක් හදාගන්න භාවනාවට ඉඳ ගන්න. ඒ ටිකයි මේ පින්නතුන් අද දවසේ කළේ. මේ ඒ ශික්ෂාපද වල ශක්තිය තුලින් මේ පින්නතුන්ගේ හිත අර අතීතයේ යම්තාකේ පාප කර්ම කළා තියෙනවා නම් ඒව හිතට කඩාගෙන ඉන්නේ නැහැ. මේ අවස්ථාවේ දැඩිව ගත්තු මේ අදිෂ්ඨාන කරගත්තු ශීලය හිතේ බලපවත්වන්නේ. අන්න ඒක තුලින් අපට පුළුවන් වෙනවා හිත සංසුන් කරගන්න, සමාධිමත් කරගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ ශීලයේ පදනම හැටියට දැක්ුවේ. ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඒක ඒක වටිනාකම්. ඒක නිසා ඒ ශීලය දවසක් රැක්ක ශීලයට වඩා සතියක් රැක්ක ශීලයේ ශක්තිමත්. සතියක් නොකඩවා රැක්ක ශීලයට වඩා මාසයක් රැක්ක ශීලයේ ශක්තිමත්. ඒ විදිහට කල්පනා කරගෙන මුළු ජීවිතේ පුරා එක්ශික්ෂාපදයක් හරියට රැක්කයි කියලා කියන්න පුළුවන් ශක්තිය තියෙන කෙනාට සමාධිය එතනමයි. එතකොට ඒ සමාධිය උපකාර කරගෙන තමයි අනිකුත් ඒ ප්‍රඥාව කියලා කියන විදර්ශනාමය වශයෙන් දක්වන ශක්තිය. ඒක ඇති වෙන්නේ ලෝකය ගැන අර ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීමයි. අවට බලනකොට තමන්ගේ ශරීරය ගැන බලනකොට ජීවිතය ගැන බලනකොට මේ හැම එකක්ම ගෙවි ගෙවි යන බව පේනවා. විනාශ වෙන බව පේනවා. කිසිවක් අර මේ ගාථාවේ කිව්ව හැටියට අතරතුර අන්තරාය කොයි විදිය සැලැස්මවල් කරත් කොයි වෙලාවෙ අන්තරායක් වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මරණ සතිය ඇති තැනැත්තාට අන්න අර විදිහේ ඒ බරපතල අකුසල් කරන්න හිත නැමෙන්නේ නැහැ. මේ හැම එකකම අතහැරීමේ සංකල්පය මතුවෙන්නේ. ඒක තුලින් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මුළු මහත් සංසාරයේ සත්වයා අවිද්‍යාවෙන්, ආත්ම සංඥාවෙන්, අවිද්‍යාවෙන් පටලැවිලා මේ අවිද්‍යාව තෘෂ්ණාවත් නිසා දීර්ඝ සංසාර ගමනක් ගත කරනවා. ඒක තනිකර දුකක්. ඒ தත්ත්වය අවබෝධ කරගන්නට වෙනවා. ඒකටයි භාවනාව කියලා කියන්නේ. විදර්ශනා භාවනාවේදී අර සමාධිමත් කරගත්තු සිතින් යම් කෙනෙක් Tamanගේ කය දිහා බලනකොට ශාරීරිය දිහා බලනකොට වේදනාවන් සංඥාවන් සංස්කාර කියලා කියන මේ චේතනා සිතවිලි ආදී දිහා බලනකොට සිත ගැන බලනකොට මේ හැම එකක්ම කල්පනා කරලා බලනකොට මේ හැම එකක්ම ඇතිව නැති වෙන බව පේනවා. ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙනවා නම් මෙතන නිත්‍ය දෙයක් නැහැ, හරයක් සාරයක් නැහැ. ඒක නිසා අන්නේ අවබෝධය තුලින් තමයි යම් අවස්ථාවක් සංසාරය ගැන කලකිරීමක් නැතුව සංසාරයෙන් මිදෙන්න බෑ. පංචස්කන්ධය ගැන කලකිරීමක් නැතුව පංචස්කන්ධයෙන් මිදෙන්න බෑ. ඒ කලකිරීම ඇති වෙන්නේ ඒක යථා තත්ත්වයේ දකින්න කොටයි. යථා තත්ත්වයේ දැක්කොත් කලකිරෙන්නේ නැතුව ඉන්න බෑ. ඒ විදිහේ දෙයක් මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ඒකට බය විය යුතු නෑ. යම් අවස්ථාවක අපි එතකොට ඒ බුද්ධ වචනය අනුව අර කියාපු ශීලාදී ගුණ ධර්ම සම්පූර්ණ කළා. තැන්පත් සිත සමාධිමත් සිත මේ පංචස්කන්ධයට යොදනකොට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට රූපය පෙන පිණක් වේදනාව දීබුබුලු සංඥා මිරිඟු සංස්කාර කෙහෙල් කඳක් ඒ ආදී උපමා කියලා කියන විඥානීය මායාවක් ආදී වශයෙන් දක්වන ඒවායේ සත්‍යතාව තම තමන්ට වැටහෙන්න පුළුවන් වෙනවා. එතකොට ඒ වැටහීම තුලිනුයි යම් අවස්ථාවක සිත මේ පංචස්කන්ධයෙන් මෙන් වෙලා අර කියාපු අර නිර්වාණ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙන. ඉතින් මේ හැම එකකටම අපි කල්පනා කරන්න අපේ මේ ගත කරන ජීවිතාවයි මුල. අපේ ජීවිතයේ දිනදා ජීවිතයේ ඉඳලම සකස් කරගන්න ඕන. ඉදින්දා රකින්න පංචශීලය හැකිතාක් දුරට පිරිසිදුව රකින්න උත්සාහවත් වෙන අතර ඒ අඩුපාඩුකම් ඇතනම් ඒවා තෝදා හැරීමට ඒවා අඩුපාඩුකම් ශක්තිමත් කර ගැනීමට බොහෝ යාට සිල් රකින්න ඕන උත්සාහවත්. ඒ රකින්න අතරේ ඒ දවස නිකන් ගත කිරීම නෙවෙයි ඊළඟට භාවනා කර්මස්ථානයක් අනුව හිත තැන්පත් කරගෙන මේ බුද්ධෝත්පාද කාලයක පමණ <coughs> ලැබිය හැකි මේ සංසාර විමුක්තිය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල සංසාරයේ දුක් ස්වභාවය වටහාගත්තු තවුසන් හිටියා. ඒ තවුසන් අතර රාජ ඍෂි නමින් හැඳින්වන රජවරු සමහරු. රජවරු රාජධානිය තැහැරලා ගියා හිමාලයට. මේ සංසාරේ දුක බව තේරුම්ගෙන නමුත් මිදෙන්න ශක්තියක් නැහැ. කියලා දෙන්න කෙනෙක් නැහැ. බුදු කෙනෙක් නැහැ. නමුත් මේ බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවේ අපිට මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා අනුව නැති පින්නතුන් කල්පනා කරන්න ඕන. අන්න ඒ බුදු පියාණන් වහන්සේ දක්ව ප්‍රතිපදාවට ලංව ගත කරමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යම් අවස්ථාවක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් උතුම් මහා මහණිවරුන් සැනසීමට උත්සාහවත් වෙන්න උකොට මේ මේ පින්නතුන් තමන් අද දින දක්ව සීලයෙන් මේ ධර්මාශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ විශේෂයෙන්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට උපකාර වෙන අන්දමේ ධර්ම දේශනාව එයින් පිෂ්ඨ කරගෙන ඒවා උපනිෂ්ඨය කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය උපකාර කරගෙන මේ පින්නතුන් හැකිතාක් ඉක්මනින් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග බලපති වේදිය කිරීමට මේ ධර්ම ශ්‍රවණයත් උපකාර වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ අවීචයේ සිට අගමිට ආදක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනා ආදී අනුමෝදන් වීමට හැම කෙනෙක්ම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा උච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු ශාසනං සට්ඨා චුම්මට්ඨා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මුද්දා දුක්ඛප්පත්තාදෙනි දුක්ඛා භයප්පත්තාදෙනි භය සෝකප්පත්තාදෙනි සෝකා හොන්තු සබ්බේ විපාමිනෝ දුක්ඛප්පත්තාදෙනි දුක්ඛා භයප්පත්තාදෙනි භය සෝකප්පත්තාදෙනි සෝකා හොන්තු සබ්බේ විපාමිනෝ දුක්ඛප්පත්තාදෙනි දුක්ඛා භයප්පත්තාදෙනි භය සෝකාපට්ඨාචිසෝ කාන්තු සබ්බේ විපානිනෝ සබ්බීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවති සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුත්තායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේචේ अथो निबान संपत्ति नाते समीक्षतु පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න